ලක්මාලි මහත්මිය තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි මට තේරුම් ගන්න ඕනේ ස්වාමින් වහන්සේ දැන් මේ කායයට පටවි තේජෝ වායෝ තුනක් තියෙනවා තුනක් තියෙනවානේ ස්වාමින් වහන්සේ දැන් කාය ඒ කියන්නේ අරමුණු වෙන අරමුණු වෙනවනේ දැන් ආ අරමුණු වෙනවා කාය ප්‍රසාරයට ඔව් කාය ප්‍රසාදයට ඔව්. එතකොට ස්වාමින් වහන්සේ හැබැයි දැන් දැනෙන්නේ එකයිනේ. දැන් පටවි දැනෙන ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් පුළුවන්. දැන් අපි කියමු නෑ දැනෙන ඒවා තමයි ඒ තුනක් කියන්නේ. ආපෝ ධාතුව දැනෙන්නේ නෑ. කයට පටවි දැනෙනවා, තේජෝ දැනෙනවා, වායෝ දැනෙනවා. දැන් පටවි ධාතුව අපට කයට දැනෙන බව ප්‍රකටයිනේ. තේජෝ ධාතුවක් දැනෙන බව ප්‍රකටයිනේ. සීත උෂ්ණ දැනෙන්නේ කයටනේ. එක මොහොතක එක මොහොතක තුනම දැනෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? එක මොහොතක අපට අරමුණු වෙන්නේ එකයිනේ. දැන් අපි අපි අපි අපි මනස ගොඩක් සති සම්පජඤ්ඤය දියුණු කළොත් අපිට එකවරම නෙමෙයි එකවරකට අරමුණු කරන්න පුළුවන් එක ධර්මයයි. නමුත් අපේ සිත වේගවත්ව ක්‍රියාත්මක වෙන නිසා අපිට එකතැනම ක්‍රියාත්මක වෙන්නේ බොහෝ දේවල් බොහොම සුළු වේලාවක හඳුනා ගන්න පුළුවන්. හැබැයි සිතට සිතකට පුළුවන්කම තියෙන්නේ එකවරකට එක් කරුණක් අරමුණු කරන්නනේ. හැබැයි ඒ වෙලාවෙම පටවි ධාතුවේ ගුණයයි තේජෝ ධාතුවේ ගුණයයි වායෝ ධාතුවේ ගුණයයි සම්මිශ්‍රණය වෙලා තියෙන ආකාරයත් ඕනනම් ඒ සමස්තයත් සිතට අරමුණු කරන්න පුළුවන්. එතකොට අබෝධාතුව කයට ස්පර්ශ වෙන්නේ නැහැ. අනිත් ස්පර්ශයන් දැනෙනවා. එතකොට ඒකෙන් එකින් එක අපට අරමුණු වෙන්නත් පුළුවන්. ඉතින් බහුලව පටවි ධාතුව දැනෙනවා. වෙනත් අවස්ථාවක තේජෝ ධාතුව දැනෙනවා. වෙනත් අවස්ථාවක වායු ස්වභාවය දැනෙන්න පුළුවන්. එකවරම මේවා ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන ආකාරයත් වඩා සියුම් විදිහට මනස සුසර කරනකොට අපට දැනෙන්නට පුළුවන්. හඳුනා ගන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ තව චූටි ප්‍රශ්න එදා ඔබ වහන්සේ කියවනේ මේ රූප කලාපය රූප කලාපය එකට ගැටෙන්නේ නැහැ එතන පොඩි ස්තරයක් එනවා වායෝ කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නේ අවස්ථාවේදී දැන් අපිට කොහොමද මේ පටවියට පටවිය දැනෙන වෙලාවේ කොහොමද ඒක ගැටෙන්නේ කියන එක දැන් දැන් රූප කලාපයක් ඇතුලේ තියෙන රූප වෙන්කරන්න බැරිව එකකට එකක් ගිලගෙන ඉන්නවා. ඒක තමයි මේ සතර මහා ධාතු වල ස්වභාවය. මේ සතර මහා ධාතු එකතු වෙලා හැදෙන එකට කියනවා රූප කලාපය කියලා. ඒ කලාපය තවත් කලාපයක් එක්කලා කොයිම විදිහකින්වත් එකට එක හේතු වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ අතරේ යම්කිසි ආකාශ ගුණයක් හිටිනවමයි. එහෙම ආකාශ ගුණයක් හිටින නිසා තමයි මේ රූපවලට පුළුවන්කම තියෙන්නේ මහත් මහත් ආකාරයෙන් ස්කන්ධයන් ගොඩනගන්න. මොකද දැන් අර ආකාශ ගුණේ නැතිව මේ මේ එක් රූප කලාපයක් අනෙක් රූප කලාපයකට ਸਰව සම්පූර්ණ හේතුනොත් එහෙම මෙතන තියෙන ද්‍රව්‍ය නෙමෙයිනේ ශක්තියන්නේ තියෙන්නේ ශක්තිය නිසා මේක විසින් අරක ගිල ගන්නවා ගිලගත්තු ගමන් එකක් බවටපත් වෙනවා එතකොට මේ ලෝකේ මොනම වස්තුවකටවත් තියෙන්න විදියක් නැහැ දැන් මහානායක හඳුරෝ ඒකයි මෙතන කියන්නේ මේ වායෝ ධාතුව නැතිනම් එහෙම පටවි ධාතුව සම්පූර්ණ පටවි ධාතුවට පවතින විදියක් නැහැ මොකද වායෝ ධාතුව නැතුව සර්ව සම්පූර්ණයෙන් ආකාශ ගුණයක් නැතුව වායෝ ධාතුවක් නැතුව වුණොත් එහෙම මේවා එකකට එකක් ගිල ගන්නවා. ගිල ගත්තන් පස්සේ අන්තිමට ඉතුරු වෙන්නේ එක් රූප කලාපයක් විතරක් වෙන්නට පුළුවන් මුළු විශ්වය තුළම. එහෙම නොවි මේ මහත් මහත්ාකාරයෙන් මේවා වෙනස්ව පවතින්නේ මොකක් නිසාද? අර ඒ අතරතුර වායෝ ධාතුව ආකාශ ධාතුව තියෙන නිසා ඉතින් වායෝ ධාතුව බොහෝ කොට ඉවත් කරන්න පුළුවන්. නමුත් ආකාශ ධාතුව ਸਰව සම්පූර්ණයෙන් ඉවත් කරන්න බෑ. එතකොට දැන් අපිට පටවි ධාතුව තවත් පටවි ධාතුවක් සමග ගැටෙනවා කියන තැනදී ඒ ගැටෙන්න නම් යම්කිසි තල්ලු වීමක් වෙන්න ඕනේ. එතකොට තල්ලු වීම කරන්නේ කවුද? වායෝ ධාතුවේ. වායෝ ධාතුවෙන් තමයි තල්ලු කරන්නේ. පඨවි ධාතුවට තනකින් තනකට යන්න බෑ. වායෝ ධාතුවෙන් තමයි තෙපොල් දීලා තල්ලු කිරීම කරන්නේ. ඒ තල්ලු කිරීම වේගවත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? එතන අර පඨවි ධාතුව ගිහිල්ලා හැපෙනවා වගේ තමයි අපිට දැනෙන්නේ. හැබැයි පඨවි ධාතුව නෙමෙයි එතන හැපෙන්නේ. ඒ එතන ඇති වෙන මේ වායෝ ධාතුවේ තෙපොල් දීමත් එක්කලා ඒකේ කම්පනය ඉන් එහා පැත්තේ තියෙන රූප කලාප වලට බලපවත්වනවා. එතකොට මේ කම්පණය ක්‍රියාත්මක වීම තුළ ඒ රූප කලාපය තුළ වෙනස්කම් ඇති වෙනවා. ඒකේ තියෙන තේජෝ ධාතුව අඩු වැඩි වෙනවා. වායෝ ධාතුව වෙනස් වෙනවා. ආපෝ ධාතුව වෙනස් වෙනවා. පඨවි ධාතුව වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි අපිට ඔන්න අහවලා මට ගැහුවා දැන් එතන ඉදිමුණා එතන තැළුණා එතන තුවාල වුණා ආදි වශයෙන් වෙන්නේ අර වායෝ ධාතුවේ අර වායෝ ධාතුව විසින් ඇතිකරණේ තල්ලු කිරීමත් එක්කලා මෙතන එතෙක් තිබිච්ච ස්වභාවික తত্ত্বය වෙනසක් වුණා. දැන් උදාහරණයක් හැටියට මෙහෙම ගන්නකො. දැන් ඔන්න අපි මොන මොනවා හරි ද්‍රව්‍ය ගොඩාක් හොඳට අහුරගෙන යනවා අතරතුරෙන් හිද හිදස් තියලා වීදුරු භාජන මැටි භාජන ඔක්කොම අපි අරගෙන යනවා වාහනේ. යනකොට එක පාරටම වාහනේ ගැස්සෙනවා මොකක් හරි වලකට වැටිලා හරි නැත්නම් බ්‍රේක් එකක් ගහලා හරි එක පාට ගැස්සෙනවා. ගැස්සිච්ච ගමන් මොකද වෙන්නේ? ගැස්සිච්ච ගමන් අර මේ වීදුරු භාජන මැටි භාජන අතරේ අපි අවකාශයක් තියලා තිබ්බන එකට එක හැප්පෙනවට දැන් ඒ අවකාශය වෙනස් වුණා වෙනස් වෙච්ච ගමන් අරවා එකට එක වැදිලා පිඳෙනවා මේ උදාහරණයක් කිව්වේ අන්න ඒ වගේ අර මේ මේ රූප කලාප අතර එතෙක් තිබිච්ච අවකාශ ගුණය වායෝ ගුණය තේජෝ ගුණය ආපෝ ගුණය පඨවි ගුණය යම්කිසි ප්‍රමිතියකින් නේද මෙතන තියෙන්නේ ඒ ඒ යම්කිසි ප්‍රමිතියකින් ඇතිවෙවි නැතිවෙවි ඇතිවෙවි නැතිවෙවි එකම ප්‍රමිතියකින් පවතින තැනට අනිත් පැත්තෙන් එකපාරට තද බල වේගයක් එනවා ඒ වේගය ඇති කරන්නේ වායෝ ධාතුවේ ඒතර මේ වේගය ඇති වෙච්ච ගමන්ම ඒ වේගයට මුහුණ දෙන මේ මේ මෙතන තිබිච්ච රූප කොටාසේ එතෙක් තිබිච්ච ප්‍රමිතිය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි අපට දැනෙන්නේ ඒක ඉදිමෙනවා, ගැට කැඩෙනවා, බිඳෙනවා ආදී වශයෙන්. දැන් අපි අර ගිය සැරේ තේජෝ ධාතුව ගැන කතා කරනකොට මහානායක හඳුරෝ උපමාවක් කිව්වේ ආප්පයක් හදන එක. දැන් දියාරු පිටි ටික තාච්චියට දාලා ලිපෙන් තිබ්බන් පස්සේ එතකොට එතන අර තේජෝ ධාතුවෙන් දවනකොට ආපය සැකසෙනවා. ඊට පස්සේ තවදුරටත් තේජෝ ධාතුවෙන් දැවෙනකොට මොකද වෙන්නේ? අර ආපය අඟුරු වෙලා අළු වෙනවා. දැන් අපිට හිතෙන්නේ අර ලිපේ තියෙන තේජෝ ධාතුවෙන් තමයි දැන් මේ මේක අඟුරුනේ අළුනේ කියලානේ අපිට හිතෙන්නේ. මහානායකහරු කියනවා ලිපේ තේජෝ ධාතුවෙන් නෙමෙයි ඒක වෙන්නේ ආපය ඇතුලේ තියෙන තේජෝ ධාතුවෙන් තමයි ඒක වෙන්නේ. ආපය තුළ තියෙන තේජෝ ධාතුව වර්ධනය කරන්න ලිපේ තේජෝ ධාතුව ප්‍රත්‍යක් සපේනවා. උපනිශ්‍රය වෙනවා. එහෙම නැතුව ලිපේ තේජෝ ධාතුවට පුළුවන් කමක් නැහැ ආපය තුලේ ආපය තුලට යන්න පුළුවන් කමක් නැහැ ලිපේ තියෙන තේජෝ ධාතුවට. තේරෙනවද මේ කියන කාරණේ? තේරුණා තේරුණා ස්වාමීනාස එතකොට දැන් ඇත්තටම ලිපේ තියෙන තේජෝ ධාතුවෙන් කරන්නේ තාච්චිය රත් කරන එක. එතකොට තාච්චියේ රූප කොටාස වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට ඒකටත් උඩින් තමයි ආප්පේ තියෙන්නේ. එතකොට ඒ ලිපේ තියෙන තේජෝ ධාතුවෙන් තාච්චියේ තේජෝ ගුණය වෙනස් කරනවා. තාච්චියේ තේජෝ ගුණයෙන් ආප්පේ තේජෝ ගුණය වෙනස් කරනවා. එතකොට අන්තිමට ආප්පේ පිලිස්සලා තියෙන ලිපේ තේජෝ ගුණය නෙමෙයි. ඒ ප්‍රත්‍ය කොටගෙන ආප්පේ ඇතුලේ හැදිච්ච තේජෝ ධාතුව. හේ ස්වාමීන් ඒ කියන්නේ මේ සංකතයක ලක්ෂණයක් මෙතන තියෙනවා නේද අපි එතකොට මේ ගහනවා තලනවා හැපෙනවා කියන තැනදී මේ පටවි ධාතුව හැපුණා වගේ අපිට පෙනුනට ඇත්තටම එතන පටවි ධාතුව තවත් පටවි ධාතුවත් එක්කලා හැප්පෙන්නේ එතන ඒ චලනය කරන්නේ අර වායෝ ධාතුවෙන්. ඒ වායෝ ධාතුවෙන් කරන්නේ කම්පනයත් එක්කලා ඉතින් ඇත්තටම මෙතනත් අර අර අර මේ කණුවේ කතන්දරේ වගේම වැදගත් කාරණයක් මෙතනක් තියෙනවා. දැන් කණුව දිහා බලනකොට අපිට පේන්නේ කණුව කියන්නේ පටවි ධාතුවෙන් තමයි මේක දරාගෙන ඉන්නේ වගේ. නමුත් එතන තියෙන්නේ ඇත්තටම වායෝ ධාතුව. අන්න ඒ වගේ යමකට ගහනවා, තලනවා, කඩනවා, බිඳිනවා කියන තැනකදී පටවි ධාතුවෙන් තමයි මේක කරන්නේ වගේ පෙනුනට ඇත්තට මෙතන වායෝ ධාතුවයි ක්‍රියාත්මක. ඒ නිසා තමයි අද කාලේ අපට පේන්නේ දැන් ඉස්සර අපිට කුළු ගෙඩියෙන් ගහලානේ කැඩුවේ. අද ඊට පස්සේ වතුර ප්‍රෙෂර් කරලා වතුරේ යකඩ කපන්න පුළුවන් මට්ටමට හැදුවා. දැන් අද හදලා තියෙනවා කම්ප්‍රෙසර් වලින් ඒ කියන්නේ වායුවෙන් සම්පූර්ණ ගල් විදින්න යකඩ කපන්න මේවා කරන්න පුළුවන්. එතකොට ඒ ඒ අර වායෝ වායෝ ධාතුව ප්‍රෙෂර් කරනවා. ඒ කියන්නේ ඒක වේගවත් කරනවා. වේගවත් කරාම අර ඔක්කොම විනිවිදගෙන යනවා. එතකොට වායෝ ධාතුවේ තමයි එතන ශක්තිය තියෙන්නේ. එතකොට ඒ ඒ වායෝ ධාතුවේ තියෙන ශක්තියට ක්‍රියාත්මක වීමේ ගුණය හැටියට තමයි පටවි ධාතුව. එතකොට අපි දැන් මෙතනදී ඉගෙන ගත්තනේ වායෝ ධාතුව විතරක් තියෙන්නේ නැහැ කියලා. එතකොට කොච්චර අපි වායෝ ධාතුව විතරයි කිව්වත් එතන අනිත් ධාතු කොටස ටිකක් තියෙනවා. හැබැයි අපි මෙතෙක් ඉගෙනගෙන තිබුණේ පටවි බහුල දෙයකින් තමයි ගහන්න ඕන නැත්තේ පටවි බහුල දෙයක් කඩන්න. එහෙම තමයි මෙතෙක් අපි හිතාගෙන හිටියේ. නමුත් ඒ පටවි ගුණයෙන් නෙමෙයි ඒක වායෝ ගුණයෙන් කෙරෙන්නේ කියන එක දැන් අපිට විවිධ උපකරණ වැඩ කරන විදිහත් එක්ක තේරෙනවා. ඒත් අන්න ඒ වගේ මේ ඔක්කොම සංකලනය කරලා තේරුම් ගන්නකොට තමයි ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ කියන එක හඳුනා ගන්න පුළුවන්. දැන් මේ මේ ගැහුවාම වදින්නේ නැහැ කියන කතාව ඒක පිළිගන්න හරිය අමාරුයි. ඒක නැවත නැවත නැවත නැවත හිතලා තමයි තේරුම් ගන්න නැත්තේ මොකද එහෙම වදිනවා නම් ඒ මැද්දේ තියෙන අවකාශ ගුණේ පරිච්ඡේද අවකාශය නැති වෙන්න ඕනේ පරිච්ඡේද අවකාශය නැති වුණොත් එහෙම මේවා ද්‍රව්‍ය නෙවෙයි ශක්තියින් නිසා එකට එකතු වෙච්ච ගමන් ඒකාබද්ධ වෙනවා එතකොට ආයේ දෙකක් නෑ එකක් වෙනවා ඒක හරිම ලස්සන න්‍යායක් එහෙම තේරුණා ස්වාමීන් වහන්සේ එතකොට එහෙම නොවි පවත්න්නේ ආකාශ ගුණය සහ වායු ගුණය තේරුණා අප්‍රමාණ පින් සාමාස් හොඳටම තේරුණා. තරසන. තරසනයි.